හැම දිනකටම තෙරුවන් සරණයි අද 2019 වසරේ අප්‍රේල් මාසේ 18 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 3:00 මාරට ආරම්භ වන අභිධර්ම දේශනේ සහ සාකච්ඡාවටයි අපි යොමු වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් නව ශ්‍රීලන්තයේ සිට මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමඩ කියන අලංකාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සවනට සිසිලස වෙනින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට අද සාකච්ඡාවට පිළිගනිමින් ආරාධනය කර සිටින ස්වාමීන් වහන්සේ අපිට අදට නියමිත දහම් කොටස මතු කර දෙන්න ලැබෙන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතය අනාගතය වර්තමානය කියන කාලත්වයට සම්බන්ධ සියලුම ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥානෙන් ਸਰවචේතා ඥානෙන් අවබෝධය කොටගත්තා වූ තමන් වහන්සේගේ సంతානයේ සැක බය දුරු කරගත්තා වූ නිර්භය වූ වීරෝදාර సంతානයක් ඇති කරගත්තා වූ ඒ නිසාම සියලුම සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවකින් යුක්ත වෙච්ච දස බලධාරී වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් උතුම් වූ පිරිසිදු වූ නිකලස් වූ ඥානින් අවබෝධය කොටගත්තා වූ ශාන්ත වූ ශ්‍රී සද්ධර්මයට ඒ ධර්මය අවබෝධ කර ගැනීමට දේශනා කොට වදාළා වූ මාර්ගයට ඒ සත් ධර්මස්කන්ධයට මම নমස්කාර කරමි ආගේ নমස්කාරය වේවා ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුව අවබෝධ කොටගෙන නිවනේ සැනසී ගියා වූ ඒ ශ්‍රාවක මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා අනන්ත ගුණ ඇති අනන්ත ඥාන ඇති සරුවච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ ආනුභාව බලය. තුනුරුවන් වන්දනා කිරීමෙන් ජනිත කුසල ධර්මයන්ගේ ආනුභාව බලය. මේ පින්වත් හැම දිනාමත් මේ වෙලාව වෙනකොට සිත, කය, වචනය මෙහෙවා සිදු කරගත්තා වූ, රැස් කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ අවස්ථාවේදී අපි මේ සාකච්ඡා කරන්නට, දේශනා කරන්නට, දැනගන්නට බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ටික සෑම දිනාටම හොඳින් වැටහේවා සෑම දිනාටම හොඳින් තේරුම් ගන්නට ලැබේවා සෑම දිනාගේම సంతාන තුළ ප්‍රඥා පහළ වේවා සෑම දිනාගේම සිත් තුළ නුවණ පහළ වේවා ක්ලේශ ධර්මයන්ගෙන් පීඩාවක් ඇති නොවේවා සෑම දිනාට මේ උතුම් ධර්මය අසාගෙන හිතාගෙන මෙනෙහි කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට කෙලවර නිර්වාණ ධාතුවෙන් සාන්ත වූ නිවෙනින් සැනසෙන්නක් ලැබේවා නිවන් පිණිස මේ ධර්මයේ ඇසීම මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමි. එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වතුන්ට මේ අවස්ථාවට අපි අදහස් කරගෙන සිටිනා වූ ධර්ම කොටසය කියලා දෙනවා. අද මේ පින්වත්තුන්ට මතක් කරන්නේ පච්චා ජාත පච්චේ පිළිබඳවයි. පච්චා ජාත ප්‍රත්‍යය. මේ ධර්ම කාරණේ පිළිබඳව අපි මීට කලින් අවස්ථාවකදී කතා කළා. නමුත් මේ වැඩසටහනින් අපි මේ කතා කරගෙන සාකච්ඡා කරගෙන යන්නේ ඒ සම්බන්ධයෙන් පවතින වීතිවාර පිළිබඳව. මේවා කොහොමද වීතිගත වෙන්නේ කොහොමද මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ ඔවුනොවුන්ට බලපාන්නේ කොහොමද කියන එකයි මේ කොටසෙන් කතා කරගෙන යන්නේ අද අපිට ඉදිරිපත් වෙනවා පස්චා ජාත පත්‍ය කියන ධර්ම කාණ්ඩය අපේ මේ පින්වතුන් මේ බණ ටික අහගන්න කලින් අපේ මාත්‍රිකා පදය හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේකෙන් කියනවා පච්චා ජාත කියලා ධර්ම කොට. පච්චා ජාත කියලා කියන්නේ පසු හටගත්තා වූ කියන එකයි. පසුව හටගත් ධර්මය ඊට කලින් හටගෙන තිබෙන ධර්මයකට උපකාර වෙන ස්වභාවයක් තිබෙනවා. ආන්න ඒකට කියනවා පච්චාජාත ප්‍රත්‍යය කියලා. පසුව පහළ වෙච්ච ධර්මයක් ඉස්සර වෙලා පහළ වෙච්ච ධර්මයකට උදව් වෙනවා. පිහිට වෙනවා. උපකාර වෙනවා. අන්න ඒ වගේ දෙයක් කියන එකක් තමයි මෙතින් කියන්නේ. මේකට අපි උදාහරණයක් ඉදිරිපත් කරගනිමු. මාත්‍රිකා පදේ යහපත් ලෙස හිතට ග්‍රහණය වෙන්නේ නැතුව තේරෙන්නේ නැතුව ඒකෙන් කියන ඉස්සරහා ධර්ම කොටස් අපිට අල්ලගන්න බෑ. අපේ මේ පින්වතුන් සියලු දෙනාම හොඳින් දැනගත යුතුයි තේරුම් ගත යුතුයි මේ ප ဋ ාණ ධර්ම කාණ්ඩයේ සූවිසි ප්‍රත්‍ය ධර්ම විග්‍රහය කෙරෙන්නේම පුංචියට චිත්ත ධර්ම, චෛතසික ධර්ම වෙන් කරගෙන රූප ධර්ම වෙන් කරගෙන නිර්වාණ ධාතුව කියන ධර්මයේ වෙන් කරගෙන චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්ම කොටස් පිළිබඳව වෙන වෙනම බලපාන විදිහ ඒව ගැන තමයි විස්තර කරන්නේ. ඒක හරීම ගැඹුරු සූක්ෂම වූ ධර්ම කාණ්ඩයක් කොටසක්. ඉතින් ඒකේ ඒ වගේ ධර්මවල තිබෙන එවුනොවුන්ට බලපාන උපකාර වෙන ක්‍රමයක් මේකෙන් කියන්නේ. පච්චා ජාත පච්චේ කියන එක පසුව පහළ වූ ධර්මයක් කලින් පහළ වූ ධර්මයකට උදව්වක් උපකාරයක් වෙනවා කියන කාරණේ අපි මේ විදිහට තේරුම් ගන්න. ඒ තමයි දැන් මේ පින්වතුන්ගේ මේ පවුල් වල ඉන්නවා දරුමුණු බුරෝ. මේ දරුමුණු බුරෝ තමනුත් ඇතුළුව තමන්ට වඩා කලින් මේ ලෝකයේ ඉපදුනා වූ තමන්ට වඩා කලින් මේ ලෝකයට පහළ වුණා වූ දෙමව්පියන්ට ආච්චිලා සීයලාට උදව් උපකාර කරනවා. ඒ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා ඒ අයට අතනීප නිසා හෝ වේවා වයෝවෘද්ධ භාවය නිසා හෝ වේවා යන්ට එන්ට කණ්ඩ බොණ්ඩ පුළුවන් කමක් නැති අවස්ථා තියෙනවා. ඒ අය Tamanට වඩා කලින් මේ ලෝකයේට ආවත් ඒ අයගේ ජීවිත පවත්වාගෙන යන්තු. ඒ අයට නිරෝගී භාවය සලසගන්න. ඒ අයට යහපත් ඒ ජීවිතය නිරෝගීව තබා ගන්න. වෙන්නේ උපකාර වෙන්නේ දරුවෝ නම් දරුවන්ගේ මොනු දරු මොනුබුරෝ නම් එතකොට බලන්න පච්චා ජාත පසුව උපන්නා වූ අය පෙර උපන්නා වූ අයට ධර්මවලට උදව් කරනවා උපකාර වෙනවා අන්න ඒක වගේ හැකියාවක් පසුව හටගත්ත පසුව පහළ වෙච්ච ඉපදිච්ච දරුවන්ට මුණුබුරන්ට වැඩිහිටියන්ට උපකාර වීමේ බලය ශක්තිය උපකාරක ගුණය තිබෙනවා එහෙම උපකාර කරන්නට හැකියාවක් තියෙන නිසා තමයි ඒ දරුවෝ ඒ මුණුබුරෝ තමනුත් ඇතුළුව වැඩිහිටියන්ට දෙමව්පියන්ට ආත්තල මුත්තල සියලාට පිහිට වෙන්නේ උදව් උපකාර කරන්න. අපි ඒ කාරණේ ඒ විදිහට තේරුම් ගනිමු. තවත් මේ විදිහට දෙයක් තියෙනවා. පවුල් වල තමන් ඉපදිලා හැදිච්ච වැඩිච්ච ගෙදර. ඇත්තටම ඒ ගෙදර තමන් මේ ලෝකේ උපදින්න කලින් තමන්ගේ අම්මලා තාත්තලා පරම්පරාවේ සීයලා මුත්තලා වෙනත් අය ඒ ගෙවල් දොරවල් හදලා තියෙනවා. ඒ ගෙදර තමයි තමන් ඉපදුනේ. ඒ ගෙදර තමයි තමන් හැදුනේ වැඩුනේ. ඒ ගෙදර තමයි තමන්ගේ ජීවිතය වැඩි දියුණුපත් උනේ. ඊළඟට ඒ ගෙදර Tamanට වඩා කලින් පහළ වෙලා තිබෙනවා. ඒ ගෙදර පැවැත්වීම සඳහා පසුව පහළ වුණා වූ Taman ඒ ගෙදර තිබෙන්නා වූ වහලය සකස් කරනවා. බිත්ති කඩා වැටෙන්න නොදී ආරක්ෂා කරනවා. බිම තුවාල වෙන්න සිදුරු වෙන්න නොදී රැක බලා ගන්නවා. ගෙදර ආරක්ෂා කරනවා. ඒක නිසා ගෙදර පැවැත්ම සඳහා පසුව උපන්නා වූ තමන් ඒකට පිහිට වෙනවා. ওই විදිහට ওই කාරණේ තේරුම් ගන්න මේක සරලයි. මේ උපමා දෙක මම මතක් කළේ මේ පින්වතුන්ට මේ මාතෘකාව තේරුම් ගන්න. ඒ වගේම තවත් පොඩි එක්කාසුවක් තිබෙනවා. කලින් හටගත්ත ගහක් තිබෙනවා. කලින් පැලවෙච්ච වැඩිච්ච ගහක් තිබෙනවා. ඒ ගහ පළමුවෙන් හැදුනා. හැබැයි පසුව ඒ ගහේ මැරෙන්නේ නැතුව දිගට පැවත් පවතිනට ඒකට පස්සේ එකතු වෙනවා වැස්ස. ඊට පස්සේ ජලය, පොහොර, ඍතුගුණය, හුළඟ ඒවා ඔක්කොම උපකාර වෙනවා. මේ හොළඟ ඍතුගුණය මේ සියල්ලක්ම කලින් ඇතිවෙච්ච ගහකට පවතින්න, රැඳෙන්න, වැඩෙන්න උපකාරනවා. ඒකෙත් අපි තේරුම් ගන්න ඕනේ ඒ මාර්ගයෙන් ඒ කාරණේ මේ තමයි පසුව ඇති වෙන දේවල් ඉස්සරහා කලින් ඇති වෙච්ච දේවල්ට පිහිට වෙන විදිය. අපි ප්‍රශ්නයක් ඇහුවොත් පච්චා ජාත පච්චය කියන්නේ කුමක්ද කියලා. පච්චා ජාත පච්චය කියන්නේ මොකද්ද? එතකොට අපි තේරුම් ගන්න උන උත්තරයක් හැටියට යම්කිසි ධර්මයක සමාට කලියෙන් සමාට පළමුවෙන් සමාට ඉස්සර වෙලා උපන්නා වූ ධර්මවලට උපකාර වීමේ ශක්තිය යම්කිසි දෙයකට තිබෙනවා නම් පසුව පහළ වෙච්ච දෙයකට අන්න ඒකට කියනවා පච්චාජාත පච්චේ කියලා. ඒකයි සරල උත්තරේ. අපි ඊළඟට මෙහෙම හිතමු. ඔකට තව ප්‍රශ්නයක් අපි ඈඳමු. පච්චාජාත ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද? පච්චාජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ දරුවෙක් කලින් ඉපදිච්ච අම්මට තාත්තට සීයට ආච්චිට දරුවෝ මොනුබුරෝ උදව්පකාර කරන්නේ ඇයි ඒ අයට තිබෙනවා උදව්පකාර කිරීමේ රැකබලා ගැනීමේ අපෝපකාර වීමේ හැකියාව ශක්තිය. ඒ ශක්තිය තියෙන නිසා තමයි ඒ අය එහෙම කරන්නේ. ආන්න ඒ වගේ පසුව පහළ වෙච්ච ධර්මයකට කලින් ඉපදිච්ච ධර්මයකට පිහිටවීමේ යම්කිසි ගුණ ශක්තියක් ධර්ම ශක්තියක් කලින් ධර්මයකට පිහිටවෙන්න හැකියාවක් තිබෙනවා නම් ඒකට කියනවා පස්චාජාත පත්‍ය ශක්තිය කියලා. ওই ධර්මතා දෙක අපි පැහැදිලිව තේරු ගන්න තවත් තියෙනවා අපිට මෙහෙම. ඇත්තට අපි දැන් මේ ධර්ම කතා කරනවා. චිත්ත ධර්ම, චෛතසික ධර්ම, රූප ධර්ම, නිර්වාණ ධාතුව. චිත්ත චෛතසික රූප නිර්වාණ මේ ධර්මතා හතර ගැන තමයි අපි මේ කතා කරන්නේ මේ ප ဋ ාණ ධර්මයෙන් මේ අභිධර්මයෙන් කියන්නේ. මේ පච්චාජාත ධර්ම එහෙම නැත්නම් පසුව උපදින ධර්ම මොනවාද කියලා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. පච්චාජාත ධර්මය වෙන්නේ මොනවද? ඒ තමයි මේ වර්ග හතරේ ධර්ම වලින් චිත්ත ධර්මියෝ සහ චෛතසික ධර්මියෝ කියන නාම ධර්ම සමූහය පමණයි පච්චාජාත ධර්මයේ හැටියට ඉදිරිපත් වෙන්නේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ පච්චාජාත ධර්ම ශක්තිය පත්‍ය ශක්තිය තිබෙන්නේ චිත්ත ධර්මයන්ට සහ චෛතසික ධර්මයන්ට පමණයි අනිත් ඒවාට නැහැ. ඊළඟට අපි මේක උපමාවකම තේරුම් ගත්තනේ කලින් හටගත්ත ගහකට පස්සෙ පහළ වෙන ජලයේ ඍතුව පොහොර ආදී දේවල් උපකාර වෙනවා වගේ කියලා. ඊළඟට පස්සේ පහළ වෙච්ච ධර්මයක්. කලින් පහළ වෙච්ච දෙයකට උපකාර වෙන්න ශක්තියක් තිබෙනවා නම් ඒකට කියනවා ප්‍රත්‍ය ධර්මය කියලා. එහෙමනම් මේ පස්සේ පහළ වෙච්ච දේවල් වලින් උපකාරය ලබන සේවාවක් ලබන පිහිටක් ගැම්මක් ගන්න ධර්ම මොනවාද? ඒවට කියනවා ප්‍රත්‍යুৎপন্ন කියලා. ප්‍රත්‍යুৎপন্ন ධර්ම. ඒ පිහිට ලබන ධර්මයෝ කලින් ඉපදිච්ච ඒවනේ. ඒ ධර්ම මොනවද? ඒ ධර්ම වෙන මොකක්වත් නෙවෙයි රූප ධර්ම පමණයි. කලින් හටගත්ත රූප ධර්මයෝ ටික පසුව පහළ වෙච්ච නාම ධර්ම ටිකකින් සේවාවක් ගන්නවා. ඒගොල්ලන්ගෙන් පසු පහළ වෙච්ච චිත්තයි චිත්තචෛතසික ධර්ම සමූහයකින් යම්කිසි ගැම්මක් යම්කිසි පිහිටක් යම්කිසි හැකියාවක් ලබා ගන්නවා පැවැත්ම සඳහා. ආන්න ඒක තමයි මෙතනින් කියන්නේ. පටිඋප්පන්න ධර්ම. මේ කාරණේ කියනකොට තව අපි කොටසක් තේරුම් ගන්න ඕනේ. මේක කලින් අපි කතා කළා භව පිළිබඳව. ඒ තමයි ඒකවෝකාර භව, චතුවෝකාර භව සහ පංචවෝකාර භව කියලා. මේ ඒකවෝකාර භවය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්ම කොටස් පහෙන් එකක් විතරක් තියෙන එකක් විතරක් ක්‍රියාත්මක වෙන පිහිට පිහිටලා තිබෙන තනක් තිබෙනවා නම් ඒකට කියනවා ඒකවෝකාර භවය කියලා. චතුෝකාර භවය කියන්නේ මොකද්ද? මේ රූපය වේදනාව සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහෙන් යම්කිසි තැනක මේ ධර්මතා හතරක් තියෙන දෙයක් තියෙනවා නම් ආනයකට කියන චතුෝකාර භවය කියලා. පංචවෝකාර භවය කිව්වේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම පිහිටලා ක්‍රියාත්මක වෙන තැන. ඒකට පංචවෝකාර භවය. ඒකවෝකාර භවය කියන්නේ මොකද්ද? අසඤ්ඤතාවය. ඒකේ රූප විතරයි. වෙන මොකක්වත් නාමයක්, ඡයිස් එකක් මොකක්වත් නැහැ. චතුවෝකාර භවය කියන්නේ මොකද්ද? අරූපාවතලේ. අරූප ලෝකේ. ආකාසානං ඡායතනේ විඥානං ඡායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥා නා සංඥායතනෙ කියනා වූ අරූප බ්‍රහ්ම ලෝක තලහත මේ තමයි සතුෝකාර භව පංචෝකාර භවය කියලා කියන්නේ ධර්මතා පහම තියෙන රූපත් තියෙන නාමත් තියෙනවා දිව්‍ය ලෝක ආය මනුස්ස ලෝකේ සතර අපාය ඒ වගේ ස්ථාන මෙන්න මේ ස්ථානවල මේ ස්ථාන වලින් මේ පච්චා ජාත පත්‍ය වැඩි පච්චා ජාත පත්‍ය ක්‍රියාත්මක වෙන්නෙම පංචවෝකාර භවයක විතරයි. චතුවෝකාර භවයක මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකවෝකාර භවයකත් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඔය කාරණයක් අපි විශේෂයෙන්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දැන් මම මේ දක්වා මේ පින්වතුන්ට දැන ගැනීම සඳහා විශේෂ කරුණක් කිව්වා. තව එක කාරණයක් කියන්න ඕනේ. අපි මේ මේ ධර්ම කතාව කරගෙන යනකොට අපිට එක එක විදිහේ භාෂාවල්, එක එක විදිහේ අමුතු පද අහලා නැති ඒවා. අහලා නැති pāli පද, අහලා නැති ධර්ම විස්තර විග්‍රහයන් හම්බ වෙනවා. සමහර වෙලාවට ඒවා අලුතෙන් අලුතෙන් අහනකොට අලුතෙන්ම කන වැටෙනකොට මේව මොනවද කියලා අපිට හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. අහලා නැති නිසා, හරිම අලුත් නිසා, හිතලා නැති නිසා, දන්නේ නැති නිසා. ඒ වගේ තැනුත් එනවා. ඒ වගේ එකක් වෙන්න පුළුවන් මේක මේ පෙන්වතුන්. පච්චාජාත පත්‍ය කතා විස්තර කරන යනකොට මේ කය කියන එක, කාය කියන එක ගැන විස්තරයක් තියෙනවා. කය කියලා කියන්නේ රූපේනේ. දැන් අපි මේ කය කියන එක සත්ව කය. ඔළුවක්, කන් දෙකක්, ඇස් දෙකක්, හතක්, නාසයක්, බෙල්ලක්, උරහිස අත්පා මේවා පිහිටි යම්කිසි සත්ව රූපයකට අපි පුරුදු වෙලා තිබෙනවා, හුරු වෙලා තිබෙනවා කයක් කියලා කියන්නේ. කය කියන එක අහනකොටම ඕක තමයි වෙන්නේ. හැබැයි මේක අපි වෙනත් විදිහකට පාවිච්චි කරනවා. කය කියන එක වෙන අර්ථයෙන් දැන් අපි ඊමේල් එකක් ලියනකොට කය කියලා කියන්නේ මේ බොඩි එක කියලා කියනවනේ. ඊමේල් එකක් ලියනකොට ඒකේ තියෙනවා බිගිනින් පොයින්ට් එකක්. ඒ වගේම ඒකේ තියෙනවා කන්ක්ලූෂන් එකක්, අවසන් කිරීමක් තිබෙනවා. ආරම්භයක් තිබෙනවා අවසන් කිරීමක් තිබෙනවා ආරම්භයයි අවසානයයි නැති මධ්‍යයේ කොටසට කියන බොඩි එක කියලා. ඔය එකක්. ඒකත් නිකන් අර කය වගේ. ඔය වගේ අදහසක් තමයි අපිට නිකන් එන්නේ මේ කය කියනකොට. විශේෂයෙන්ම සත්කාය ගැන. මනුස්ස කාය ගැන. අපේ ඇඟ ගැන හිතක් වෙනවා. මේ ඇඟ කියලා කියන්නේ මොකද්ද? සත්‍යයේ කය කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි රූප කොටස. මේ කය හැදලා තියෙන රූපය. මේකේ තියෙන්නේ හතර ආකාරයක රූප තියෙනවා. ඒ තමයි කර්මජව පහළ වෙච්ච රූප තියෙනවා. චිත්තජව පහළ වෙච්ච රූප තියෙනවා. ඍතුජ වශයෙන් පහළ වෙච්ච රූප තිබෙනවා. ආහාරජ වශයෙන් පහළ වෙච්ච රූප තියෙනවා. ආකාර හතරක විදි හතරක ක්‍රම හතරකින් පහළ වෙච්ච රූප සම්භාරයක් නේ තියෙනවා. ඉතින් මේ පච්චාජාත ප්‍රත්‍ය ගැන කියනකොට මේ පින්වතුන්ට මෙන්න මේ වචන හතර මතක තියාගන්න එක හොඳයි. මේකේ තියෙනවා ඒකජ කාය, ද්විජ කාය, තිජ කාය, චතුජ කාය කියලා මේ කයවල් හතරක්. මේකෙන් කියන්නේ ඒකජ කාය කියලා කියන්නේ එක රූප වර්ගයක් පමණක් තිබෙන පුංචි හෝ වේවා අණු මාත්‍ර පොඩි නිකම් ඇටම් එකටත් වඩා පරමාණුවටත් වඩා පුංචි යම්කිසි රූපයක් එක්ක හිත තියෙනවා නම් ඒකට කියනවා ඒකජ කාය කියලා. ඔය හරි ඒ ගතිය තියෙනවා ඒකට කියනවා සත්‍යයක් හැටියට සලකන ඒකට කියනවා එක කයක්. ඒ කියන්නේ එක ඇඟයි තියෙන්නේ. ඒ ඇඟ ඒ ඇඟ ලොකු වෙන්නත් පුළුවන් පුංචිම පුංචි අංශයක් වෙන්න. ඒකට කියන්නේ ඒකජ කාය. අනිත් එක ඔය චිත්තජ රූප, කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියන රූප වර්ග වලින් කොහේ හෝ වේවා රූප වර්ග දෙකක් තිබෙනවනම් ඒකට කියනවා ද්විජ කාය කියලා. ඒ වර්ග දෙකයි කියන්නේ. ඔය කියනා වූ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන ක්‍රම රූප හතර වර්ගයෙන් යම්කිසි තැනක යම්කිසි ඇඟක රූප වර්ග තුනක් තියෙනවා නම් ඒකට කියනවා තිජකාය කියලා. යම් කිසි තැනක කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියන හතරම තියෙනවා නම් ඒකට කියනවා චතුජ කාය කියලා. හතර ආකාරයකට රූප පහළලා තියෙන ඇඟ කියලා. මේ පච්චාජාර පත්‍ය විස්තරයේදී ඔය කාය පිළිබඳව ඔය විදිහට විස්තර කරනවා. දැන් බලන්න අපේ ඇඟ. අපේ ඇඟේ ඇවිල්ලා ඒකජ කයක්ද? ඍජ කායක්ද? ඍජ කායක්ද? චතුජ කායක්ද? දැන් අද මේ බණ අහන වෙලාව වෙනකොට අපේ කය චතුජ කයක්. දැන් තියෙනවා කර්මජ රූප, දැන් තියෙනවා චිත්තජ රූප, දැන් තියෙනවා ආ ඒතුජ රූප, ආහාරජ රූප. හතරම තියෙනවා. හැබැයි අපේ ජීවිතයේ එක තැනක් තිබෙනවා. ඒ තැන අපි දැනගන්න ඕන මේ කියනා වූ ඇඟ මේ විදිහට චතුජ කායක් වෙන්න කලින් අපි එක තැනක අපිට තිජ කාය කියලා කියන රූප වර්ග තුනක් තිබිලා තියෙනවා. ඊට කලින් රූප වර්ග දෙකක් තිබිලා තියෙනවා. ඊට කලින් රූප වර්ග එකක් තිබිලා තියෙනවා. ඒක විකාශන වෙලා තමයි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉස්සෙල්ලාම අපි අපි පටන් ගන්නෙ ඒකජ කයක් ඇතුවයි. ඊට පස්සේ දිජ කයක් වෙනවා. ඊට පස්සේ වර්ග තුනක රූප තියෙන තිජ කායක් වෙනවා. ඊට පස්සේ තමයි දැන් මේ විදිහට තිබෙන්නා වූ චතුජ කාය බවට පත් වෙලා තිබෙන්නේ. අපි ඒ ගැන මේ පින්වතුන් අපි ඔක්කොම මේක අහලා තිබෙන දෙයක් නම් පැහැදිලි වේවි. අලුතෙන් අහන දෙයක් නම් මේක අලුත් ඇසීමක් වේවි. හැබැයි තේරුම් ගන්න එක හොඳයි ධර්ම අවබෝධයට. ඒකද කය දැනගනි. අපි ඉස්සර වෙලාම මේ manuss ලෝකෙට එන්නේ අපේ ප්‍රතිසන්දි විඥානය හරහා මෞකුසක් හරහා. මෞකුසේ අපි උපදින කොට පහළ වෙනකොට ඉස්සර වෙලාම පහළ වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දි චිත්තය. ඒ ප්‍රතිසන්දි සිත්තේ හිතයත් සමග පොඩි ක්ෂණයක් තිබෙනවා. ඒ ප්‍රතිසන්දි චිත්තේ සමග ඒකේ තිබෙන කර්ම බලය එක්ක පහළ වෙනවා අපිට මේ කර්මජ ගුඩියක්. ඒකට කියනවා කර්මජ රූප කියලා. ඉස්සර වෙලාම අපේ ජීවිතේ පටන් ගන්නේ ෂණයකට හෝ වේවා ප්‍රතිසන්දි සිතයි කර්මජ රූප පොඩ්ඩයි එකයි. ඒ අවස්ථාවේ ඒ ෂණයේ ඒ මොහොතේ අපි සත්වයක් හැටියට මිනිසෙක් හැටියට පුංචි මොහොතක් හරි හිටියානම් මව කුසේ ප්‍රතිසම්පිතත් එක්ක කර්මජ රූප ටිකක් එක ඉන්නේ. ඒ අවස්ථාවේදී අපිට තිබෙන්නේ ඒකජ කයක්. ඒකජ කයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි චිත්තයේ සමගාමීව ඇතිවෙච්ච කර්මජ රූප පොඩ විතරයි තිබෙන්නේ. ඔන්න අපිට ඒකජ කයක් ඇතිවෙච්ච පළවෙනි ඉස්සෙල්ලාම කියපු වෙලාව. දැන් අපි ඒකජ කයකින් ජීවිතේ පටන් ගත්ත ප්‍රතිසන්දි විඥානයත් එක්ක ප්‍රතිසන්දි විඥානේ වැඩි වේලාවක් තිබෙන්නේ නැහැ. ඒක පහළ වෙලා නැති වෙලා යනවා. හැබැයි ප්‍රතිසන්දි විඥානයත් එක්ක පහළ වෙච්ච රූප ටික රූප ටික ඒක නැති වෙන්නේ ප්‍රතිසන්දි විඥානය හටගත්ත නැති වෙලා ගියා හැබැයි ඒකත් එක්ක පහළ වෙච්ච රූප ටික තියෙනවා හරමදි රූප ඒ වගේම තමයි ඒ කර්මජ රූප ටික තితి අවස්ථාවට ඒ කියන්නේ පළවෙනි චිත්තක්ෂණේ ආරම්භක අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේ පොඩ්ඩක් වෙලා යනකොට ප්‍රතිසන්දි සිතට තිබෙනනේ ෂණ තුනක් උප්පාදේ තితి භංගේ කියලා. ඒ අවස්ථාව වෙනකොට ඒ තితి මැද හරියේදී ඒ කර්මජ රූපවල තිබෙන්නා වූ මේ ඍතු ගුණයේ හින්ද හින්දා ඒකත් එක්ක පහළ වෙනවා තවත් ඒ පරිසරයට ආවේනිකව පහළ වෙනවා ඍතුජ රූප පොඩ්ඩක් ඍතුජ රූප පොඩ්ඩක් පහළ වෙනවා ආන්න ඒ අවස්ථාවේදී තිබෙනවා රූප වර්ග දෙකක් මොකද්ද ප්‍රතිසන්දි හිතත් එක්ක පහළ වෙච්ච කර්මජ රූප ටික තිබෙනවා ඒක පස්සේ පහළ වෙච්ච ඍතුජ රූප පොඩ්ඩ තිබෙනවා ඒක නිසා ඒ වෙලාවට කියනවා කයවල් දෙකක් තිබෙනවා පොඩි වෙලාවයි තියෙන්නේ ඒ තරම් ඇඟක් කියලා කියන්නත් බැරි තරම් නමුත් රූපයක් මේ අවස්ථාවේදී කියනවා ප්‍රතිසන්දී කර්මජ රූප ටිකයි ඍතුජ රූප ටිකයි තිබෙනවා. දැන් ඒකට කියනවා දිජ කාය කියලා. දැන් වර්ග දෙක රූප පහළ වුණා. ඊට පස්සේ තියෙනවා මෙහෙම එකක්. දැන් ප්‍රතිසන්දිසිත නැති වෙලා යනවනේ. නැති වෙලා යනකොට පහළ වෙන්නේ මොකද්ද? භවංග සිත් පහළ වෙන්නේ. ප්‍රතිසන්දිසිත ඉවර වෙන්නකොටම භවංග සිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ භවංග සිත් පහළ වෙනකොට ඔන්න ඒකත් එක්ක දෙවෙනි සිත හෙවත් පළවෙනි භවංග සිත පහළ වෙනකොට ඒකත් එක්ක පහළ වෙනවා චිත්තජ රූප කියලා කොටස. දෙවෙනි සිත හෙවත් පළවෙනි භවංග සිතත් එක්ක එතෙන්ට එනකොට අපිට කයවල් තුනක් තිබෙනවා. ඒ තමයි කර්මජ රූපය තියෙනවා, ඍතුජ රූපය තිබෙනවා, චිත්තජ රූපය තියෙනවා. දැන් එතකොට ඔන්න ඔය පොඩි වෙලාවක තිබෙන වෙනස සිජකාය නමින් ඒකජකාය, දිජකාය, තිජකාය නමින් වෙන් කළා අපිට කියලා දෙනවා. ඊළඟට දැන් මේ කියන්නේ වර්ග තුනක රූප තියෙනවා. කර්මජ රූප තිබෙනවා, ඍතුජ රූප තිබෙනවා, චිත්තජ රූප තිබෙනවා. දැන් මේ තුන් දෙනා එකට වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට යම්කිසි වෙලාවක ඒ මොහේ කුසේ ඉන්න ඒ සත්වයා කියන ඒ රූපකාය වර්ග තුනට ආහාරජ රූප එක්කාසු වෙනවා නම් වුණා නම් අන්න එතන සිට ඒ අවස්ථාවේ ඉඳලා එතෙන්ට තව රූපයක් එක්කාසු වෙන එකට කියනවා චතුජ කාය කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒකජ කාය, ද්විජ කාය, තිජ කාය, චතුජ කාය කියන කාය වර්ධනය වෙලා යන්නේ. දැන් මං විශ්වාස කරනවා මේ පින්වතුන්ට ওই කාරණේ දැන් ටිකක් හිතට යන්න ඇති. දැනෙන්න ඇති කියලා. මේක බොහොම සියුම් තැනක්. පැය ගාණක් තියෙන්නේ නැහැ ඕක. අපි ඊළඟට දැනගනිමු රූපාවචර ලෝකවල අරූපාවචර ලෝකවල තියෙන ඇඟවල් මොන වගේ කයවල්ද මේකේ තියෙන්නේ කියලා. ඒකේ උත්පත්තිය ඒකේ තියෙන විදිය ක්‍රමය අපි දැනගන්න ඕනේ. දැන් තිබෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙනවා අසඤ්ඤ සත්‍යයේ තියෙනවා කාම ලෝකයේ අපි මෙහිනේ තියෙනවා අපි මේ ටික මේ විදිහට තේරුම් ගනිමු රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඇති වෙන්නේ පහළ වෙන්නේ උපදින්නේ රූප වර්ග තුනයි. රූපාවචර බ්‍රහ්ම ලෝකයක පහළ වෙන්නේ ඇඟවල් තුනයි. තේජකාය. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ කර්මජ රූප තිබෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ චිත්තජ රූප තිබෙනවා. ඍතුජ රූප තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ නැත්තේ ආහාරජ රූප පමණයි. හේතුව බ්‍රහ්මයෝ කෑම කන්නේ නැහැ. බ්‍රහ්මයෝ කෑම කන්නේ නැහැ. ආහාර ගන්නෙ නැහැ පිටින්. හිතින්ම හටගන්නා වූ රූප ස්වභාවයක් ප්‍රීතියක් එක්ක තමයි ඒ බ්‍රහ්ම ජීවත් වෙන්නේ. ආහාර රූප නැතුව කර්මජ චිත්තජ ඍතුජ රූප තුනක් පමණක් තිබෙන නිසා රූපාවචර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන්ට තිබෙන්නේ ත්‍රිජ කායක් පමණයි. ඔන්න එකක්. අනිත් එක තමයි තවත් තියෙන රූපාවචර අසඤ්ඤ සත්‍යේ අසඤ්ඤ තලයේ අසඤ්ඤ තලයේ කියන එකේ තිබෙන්නේ දිජ කායක්. ඒ කියන්නේ අසඤ්ඤ තලයේ ඉන්න බ්‍රහ්මයන්ට සත්වයන්ට හිතක් නැති නිසා චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. පෙර ජීවිතයක කරපු කර්ම ශක්තිය නිසා හිතක් නැතුවම කර්මජ රූප පහළ වෙනවා. ඒ එක්කම ඍතුජ රූප තියෙනවා. කර්මජ රූපයි ඍතුජ රූපයි දෙක විතරයි අසඤ්ඤ සත්‍යයේ බ්‍රහ්මයන්ට තියෙන්නේ. ඒක නිසා එතන තිබෙන්නේ කාය වර්ග දෙකයි රූප වර්ග දෙකයි දිජ කාය. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ රූප වර්ග හතරම නැහැ. වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ කර්මජ රූපත් නැහැ, චිත්තජ රූපත් නැහැ, ඍතුජ රූපත් නැහැ, ආහාරජ රූපත් නැහැ. නාම ධර්ම හතර පමණයි තියෙන්නේ. හිත විතරනේ. ඔය විදිහට මේ භක්ම ලෝකවල රූප වැඩ කරන විදිහ මෙහි එහෙම නෙවෙයි. මෙහි කාමාවචර ලෝකයේ කාම සත්වයන්ට මේ හතරම තියෙනවා. දැන් මම මේ මේ දක්වා විස්තර කරේ මේ රූපයන් පිළිබඳව පවතින විදිය, හටගන්න විදිය, හේතුව මේක දැනගන්න ඕනේ. ඇයි ඕන වෙන්නේ? මේකේ ඉස්සරහට පොඩි වැඩක් තියෙනවා. අපිට පාවිච්චිට ගන්න. අපි දැන් වෙන පැත්තකට හැරෙමු. වෙන පැත්තකට හැරිලා මේ කතා කරන මේ මාතෘකාව ගැන නැවත හිතමු පච්චා ජාත ප්‍රත්‍යය පසුව පහළ වුණා වූ ධර්මයක් කලින් පහළ වෙච්ච ධර්මයකට උපකාර වෙනවා කියවනේ එතකොට පසුව පහළ වෙච්ච නාම ධර්මයෝ තමයි කලින් පහළ වෙච්ච රූප ධර්මයන්ට උපකාරයක් උදව්වක් පිටක් වෙන්නේ. ඉතින් දැන් මේ සිත් මේ අවශ්‍ය වෙන්නේ. එතකොට පච්චා ජාත ප්‍රත්‍ය ශක්තිය තිබෙන සිත් මොනවද කියලා දැනගන්නත් ඕන. ඔක්කොම සිත් ටික සිත් 89යි. ඔක්කොම සිත් 89. ඒ සිත් 89ටම පච්චාජාත ප්‍රත්‍ය ශක්තිය නැහැ. එහෙම හැකියාව ඔක්කොටම නැහැ. ඒ සිත් 89න් සිත් 85ක් විතරයි ওই වැඩේ කරන්න පුළුවන් පොඩ්ඩක් පිහිටක් වෙන්න පුළුවන් ගතිය තියෙන්නේ. 85ක් වෙනවා කියන්නේ කියන්නේ හතරක් අයින් වෙනවා කියන එකනේ. අයින් වෙන්නේ අර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනකොට පහළ වෙන අරූපාවචර විපාක සිත් හතර විතරක් අයින් කරන්න ඕනේ. අරූපාවචර විපාක සිත් හතර වැඩ කරන්නේ බ්‍රහ්ම ලෝකේ. එහි. හැබැයි මෙහි භාවනා කරනකොට අපි අපි හිතමු මෙහි අපි manuss ලෝකේ ඉඳගෙන අපි දැන් ධානය වඩනවායි කියලා. ඒ ධානය වඩනකොට අරූපාවචර ධානය වඩනකොට ඒ අරූපාවචර ධාන විපාක සිත් නෙවෙයි ඒවා ඒක කුසල් සිත්නේ. රහතන් වහන්සේ නමක් අරූපාවචර සිත් පහල කරනවා නම් ඒ ක්‍රියා සිත්නේ. මේවා මේ මෙහි තියෙන දේවල්. එතකොට ඒ සිත්වල පහළ වෙනකොට ඒවට සමගාමීව මෙහි රූප පහළ වෙනවා. මේ අරූපාවචර විපාක සිත් හතර විතරයි රූප පහල කරන්නට බැරි. ඒක නිසා සිත් 85කම තිබෙනවා පච්චා ජාත ප්‍රතිශක්තිය. දැන් ওই කාරණයක් අපි ඔබ තේරුම් ගන්න. දැන් පච්චා ජාත ප්‍රතිශක්තිය තියෙනවා. චෛතසික ටිකත් ඉතින් ඕකට සම්බන්ධයිනේ. ඒ සිත්ින් ඒ සිත් 85ම චෛතසිකත් එක්කනේ පහළ වෙන්නේ. 52ක් තියෙන චෛතසික. දැන් අපි යම් තව පැත්තකට. ඒ තමයි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා හිතමු. දැන් අපි වීතිවාර සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. වීතිවාර මේකේ තියෙන තුනක්. පස්චාජාත පත්‍ය ගැන කියවෙන වීතිවාර කියන්නේ සිද්ධ වෙන සිදුවීම් විස්තර කරන පේලි තුනක් තිබෙනවා. පළවෙනි එක කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චය. පළවෙනි එක දෙවෙනි වීතිවාරය අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චය. තුන්වෙනි වීතිවාරය අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චය. ඕක තමයි දැන් මේ පච්චාජාත පච්චේ වීති සම්බන්ධ කතාව කරන පාලි පදකයේ තුන. හිතමු. මොකද්ද කුසලෝ ධම්මෝ කියන්නේ? කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. පච්චාජාත පච්චේන පච්චේ. කුසල ධර්මයක්. අව්‍යාකෘත ධර්මයකට අව්‍යාකෘත ධර්ම තිබෙනවා තුන් ආකාරයක්. අව්‍යාකෘත ධර්ම තිබෙනවා තුන් ආකාරයක්. හොඳට මතකයට ගන්න. මම මේක නැවත නැවත කියන්නේ. හිතේ මේක හොඳට කෙටෙනවා. හිතේ මේක හොඳට පිහිටනවා. අභ්‍යාකත ධර්ම තිබෙනවා හේතුප්‍රත්‍ය ධර්මයන්ට මේ පැත්තට එනකොට තිබෙනවා තුනක් නිර්වාණ ධාතක ගත්තොත් වෙන හතරක් වෙනවා මොකද්ද එක අව්‍යාකත ධර්මයක් ඒ තමයි විපාක සිත්වලට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. නාම ධර්මයක්. විපාක සිත්වලට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. ඒකට කියන විපාක අව්‍යාකෘතය කියලා ඒ නිසා. අනිත්‍යවට කියනවා ක්‍රියා සිත්වලට කියනවා ක්‍රියා සිත් ඇවිල්ලා අව්‍යාකෘතයි. ඒකට කියනවා ක්‍රියා අව්‍යාකෘතය කියලා. විපාක සිතත් අව්‍යාකෘතයි ක්‍රියා සිතත් අව්‍යාකෘතයි. ඊළඟට රූප ධර්මයෝ එව්වත් අව්‍යාකෘත. ඒකට කියන අව්‍යාකෘත රූපයෝ කියලා. විපාක අව්‍යාකෘත විපාකසිත ක්‍රියා අව්‍යාකෘත ක්‍රියාසිත රූප අව්‍යාකෘත රූප. අනිත් එක තමයි නිර්වාණය. ඒක ඇවිල්ලා සස් හේතුඵල ධර්මයන්ගෙන් අයින් වෙච්ච එක. අව්‍යාකෘත ධර්ම. මේ පැත්තට ගත්තායින් පස්සේ අව්‍යාකෘත ධර්ම තුනක් තියෙනවා. මේ කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස කියන කතාවට ගියාම කුසල ධර්ම කියලා කියන්නේ ජවන් සිත්මයි. ඒ කියන්නේ කුසල ධර්ම පහළ වෙන්නේ ජවන් සිත් වලයි. ඒ ජවන් වැඩි උතන තියෙනවා. එතකොට කුසල ධර්ම කියන ජවන් සිත් වල පහළ වෙන්නේ සිත සහ චෛතසිකයෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කියලා කියන්නේ මේ ජවන් පහළ වෙන්න කලින් වීතියක පහළ වෙනවා යන් යන් තැන්වලදී රූප ටිකක් ඒ ටිකට පිහිට වෙනවා කියන එකයි. අපි මෙහෙම හිතමු. යම් කිසි කෙනෙක් මලක් දිහා බලන. මල් ගහක් දිහා බලන. ඒ මල් ගහ දිහා බලන්ට මල්ගහ දෙසට හැරි සිත් පෙලක් ගමන් කරනවා ක්‍රියාත්මක වෙනවා. අපි දැනගත්ත විදිහට කොහොමද වෙන්නේ එක? භවංග භවංග චලන භවංග උපච්ඡේද ඊට පස්සේ පංචද්වාරාවජන දැන් මේ පංචද්වාරාවජනය තමයි ඉස්සෙල්ලාම මේ මල පැත්තට හැරිලා වැඩ කරන්න පටන් ගන්න ක්‍රියාත්මක සිත. පංචද්වාරාවජන සිත. ඊට කලින් තිබිච්ච ඒවා ඉතින් භවංගේම අවස්ථා තුනක්නේ. පංචද්වාරාවජනේ භවංගය වෙන් කරගෙන ආවා. පංචද්වාරාවජනේ ආපු ගමන් ඊට පස්සේ පහළ වෙනවා ශක් චක්කු විඥානය. ඊට පස්සේ පහළ වෙනවා සම්පටිච්ඡනේ. තාම ජවන්නේ ඊට පස්සේ පහළ වෙනවා සම්තීර්ණ කියලා සිතක්. තාම ජවන්නේ ඊට පස්සේ පහළ වෙනවා වොත්තපන හිතක්. මේ වගේ වැඩ කටයුතු නිසා මේ සිත් වලට මේ නම් තියලා තියෙනවා. දැන් බලන්න තාම ජවන් තියනවද? වොත්තපණෙන් පස්සේ තමයි ජවන් වැඩ කරන්නේ. අන්න ඒ හරිය තමයි කුසල ධර්ම වැඩ කරන්නේ. කුසලෝ ධම්මෝ කියලා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔතනයි. ජවන් වල. එතකොට බලන්න ජවන් වලට කලින් වොත්තපණේ පිහිටියා ඊට කලින් සම්තිරණේ තිබුණා ඊට කලින් සම්පටිච්චනේ තිබුණා ඊට කලින් චක්කු විඥානේ තිබුණා ඊට කලින් පංචද්වාරා වජනේ තිබුණා මේ රූප පහළ වෙනකොට පංචද්වාරාවජන සිත පහළ වෙනකොට ඒකේ ඒකට සමානව එතනෙමුත් රූප ටිකක් පහළ වෙනවා. ඊළඟට චක්කු විඥාණය පහළ වෙනකොට චිත්තජ රූප නම් පහළ වෙන්නේ නැහැ. නමුත් වෙනත් රූප පහළ වෙනවා. කර්මජ ඊට පස්සේ වෙන තියෙනවනේ සිත් කර්මජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප පහළ වෙනවා. හැබැයි මෙතන චිත්තජ රූප නැහැ. ඊළඟට සම්පටිච්ඡන සිත පහළ වෙනකොටත් රූප පහළ වෙනවා. ඊළඟට සම්තිරණ සිත පහළ වුණටත් රූප පහළ වෙනවා. වොත්තපට සිත පහළ වුණටත් සූත රූප පහළ වෙනවා. දැන් ජවන් හරියට යනකොට ජවන් සිත් ටික පහළ වෙනකොට ඒ මිනිස්යාගේ හිතේ ඒ මිනිස්යාගේ ඇඟේ චිත්ත වීති ජවන් වලට කලින් පහළ වෙච්ච සිත් නිසා රූප ටිකක් පහළලා තියෙනවා. ඒ රූප ටිකට තමයි ඒවා ඇවිල්ලා අව්‍යාකෘත ධර්මනේ. රූපයෝ කියලා කියන්නේ රූප අව්‍යාකෘතයි. අව්‍යාකෘත රූපයෝ. ඒ ටිකට තමයි අර කුසල ධර්මයන් ඒ කියන්නේ කුසල සිත් ඔය 21ක් තිබෙනවනේ. ඒ වගේ වැඩ කරන චෛතසික 38ක් තියෙනවනේ. ඒ කුසල සිත් 21යි චෛතසිකයෝ 38 දෙනයි ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය කියන ජවන තීලියේ ජවන මණ්ඩලේ ඒ ටික තමයි කලින් උපන්නා වූ රූපයන්ට ගැම්මක් හයියක් ප්‍රකාරයක් පිහිටක් වෙලා යම්කිසි පැවැත්මකට ගැම්මක් ලබා දෙන්නේ. ඒක නිසා කියනවා කුසල ධර්මයෝ අව්‍යාකෘත ධර්මයන්ට පාච්ඡාජාත පච්චේන පච්චය කියලා. පසු පහළ වෙච්ච ධර්මයක් හැටියට පිට වෙනවා කියලා. මම හිතනවා මේක පැහැදිලි ඇති. ඔක කොයි විදිහයි? ලෝභ කිරීමක් ඇදලා නෙවෙයි. මේක තියෙන්නේ කුසල ජවන් වල. කුසල ජවණයක පහළ වෙන දෙයක් කොහොමද කුසල ධර්මය කලින් ඉහකට පිහිට වෙන්නේ කියන කතාව කියන්න තමයි මේ කිව්වේ. අනිත් එක තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස ධම්මස පච්චා ජාති පච්චේන පච්චය. මොනෝද අකුසල ධර්ම කියලා කියන්නේ? අකුසල් සිත් අපි දන්නවා වර්ග කළ තියෙනවා 12. ලෝභ, දෝෂ, මෝහ. ඔක්කොම 12ක් තියෙනවා. ඒ වගේ වැඩ කරන අදාළ චෛතසික මණ්ඩලයක් තිබෙනවා 27ක්. ඔය අකුසල් සිත් ටිකයි චෛතසික ටිකයි අඩු වැඩි වශයෙන් වැඩ කරන්නේ චිත්ත වීතියේ ජවන් හරි. එතකොට අපි හිතමු ලෝභ සිතකින් යම් කෙනෙක් ආයුධයක් දිහා බලනවා නම් ලෝභ සිතකින් ආයුධයක් දිහා බලනවා නම් ලෝභ සිතකින් යම් කිසි දෙයක් දිහා බලනවා නම් අහනවා නම් ඒ අවස්ථාවේ පහළ වෙන්නේ අර වගේම චිත්ත වීතියක්. භවංග භවංග චලන උපච්ඡේද විදී ගියා පංචද්වාරා වජ්ජන මතු වුණා ඒ වෙනකොට රූප පහළ වෙනවා චක්කු විඥානේ පහළ වෙනවා මේ හරිචෝසෝත විඥානේ පහළ වෙනවා ඒ වෙලාවට චිත්තජ රූප නැති වුණාට කර්මජ රූප හිටිනවා ඒ වගේම ආහාරජ රූපේ සමගාමීව යනවා ඊළඟට ඍතුජ රූප පහළ වෙනවා සමගාමීව ඊළඟට සම්පටිච්ඡන සිත පහළ වෙන රූප පහළ වෙනවා සංතීර්ණ සිත පහළ වෙනවා ඒක රූප පහළ වෙනවා. වොත්තමන සිත පහළ වෙනවා ඒක රූප පහළ වෙනවා. දැන් මෙහෙම යනකොට මේ ජවන් හරියට යනකොට ඒ කෙනාගේ ශරීරය තුල කර්මජ චිත්තජ ආහාරජ ඍතුජ ආහාරජ කියන වර්ග සිකීම රූප පහළ වෙලා තියෙනවා. ඒ රූපවලට යම්කිසි ගැම්මක් යම්කිසි හයියක් යම්කිසි උපකාරයක් වෙන එකක් තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චයෝ කියලා කියන්නේ. යම්කිසි ප්‍රවත්මකට ඒක යම්කිසි ගැම්මක් වීමට ඒක උපකාර දැන් ඔන්න මේ කුසල ධර්මයන් කොහොමද රූපාව්‍යාකෘතයන්ට බලපාන්නේ අකුසල ධර්මය කොහොමද අව්‍යාකෘත රූපයන්ට බලපාන්නේ අභ්‍යගතෝ ධම්මෝ අභ්‍යගතස්ස ධම්මස්ස පච්චාජාතේ පච්චේන පච්චේ ඒක හරි අමුතුයි කියන්නේ අව්‍යාකෘත ධර්ම තියෙනවා අපි කියවනේ වර්ග හතරක් තියෙනවා කියලා මොකද්ද ඒ තමයි විපාක අව්‍යාකෘතේ ක්‍රියා අව්‍යාකෘතේ රූප අව්‍යාකෘතේ නිර්වාණ අව්‍යාකෘතේ මේකෙන් කතා කරන්නේ අපි තුනක් විතරයි අනිත් එක මතක තියාගන්න ඕනේ පසුව පහළ වෙච්ච වෙච්ච රූපයක් ඉස්සල්ලා පහළ වෙච්ච රූපයකට උපකාර වෙනවා කියන කතාව නෙවෙයි මේකෙන් කියන්නේ. පසුව පහළ වෙච්ච නාම ධර්මයක් ඉස්සල්ලා පහළ වෙච්ච රූපයකට උපකාර වෙනවා කියන එකයි මේකේ කියන්නේ. පච්චාජාත පත්‍ය කතාව එහෙමයි. ඉස්සෙල්ලා පහළ වෙන්නේ රූපය. පස්සේ පහළ වෙන්නේ නාමය. ඒකට පස්සේ පහළ වෙන අව්‍යාකෘත නාම ධර්ම සමූහයක් තිබෙනවා. ඒ තමයි විපාක සිත් වශයෙන් තියෙන 32ක්. අපි කිව්වනේ විපාක සිත් කතා කරා 32ක් තිබෙනවා. ක්‍රියා සිත් වශයෙන් තියෙනවා අහේතුකත් එක්ක 20ක්. ඒ විපාක සිත් 32ෙත් ක්‍රියා සිත් 20ෙත් වැඩ කරන අදාළ චෛතසික ධර්ම 35ක් තියෙනවා. ওই තමයි නාම ධර්ම. විපාක සිත් 31ත් එක්ක චෛතසික වැඩ කරනවා. ක්‍රියා සිත් 20ත් එක්ක චෛතසික වැඩ කරනවා. මේ තමයි අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ. අව්‍යාකෘත නාම ධර්මය. මේ අව්‍යාකෘත නාම ධර්මයොත් එන්නේ අර විදිහටමයි. සමහර ඒවා වැඩ කරනවා මෙහෙම. දැන් ඔය රහතන් වහන්සේලාගේ නම් වැඩ කරනවා මේවා ක්‍රියාසිත වශයෙන් ජවන්වල. අනිත් වගේ වැඩ කරන්නේ ওই විපාක සිත් ප්‍රතිසන්දී වශයෙන් භවාංග වශයෙන් චුති වශයෙන් ප්‍රතිසන්දී භවාංග චුති හැබැයි මේක අර කුසල ධර්මයන්ට පටලවා ගන්න එපා අකුසල ධර්මයන් එක පටලවා ගන්න එපා ඒක කියලා ඉවරයි කුසල ධර්මය රූප ව්‍යාකෘතයන්ට බලපාන විදිහ කියලා ඉවරයි අකුසල ධර්මියෝ කොහොමද රූප අව්‍යාකෘතයන්ට බලපාන්නේ උපකාර වෙන්නේ ඒක කියලා ඉවරයි. දැන් මේ කියන්නේ අව්‍යාකෘතයෝ අව්‍යාකෘතයන්ට කොහොමද උපකාර වෙන්නේ කියලා. ඉස්සර වෙලා මෙහෙම හිතමු. අපි කතා කරා මීට කලින් ප්‍රතිසන්දි සිතක් එක්ක රූප පහළ වෙනවා කියලා. ප්‍රතිසන්දි සිතත් එක්ක රූප පහළ වෙනවා. කවදාකවත්ම ප්‍රතිසන්දි සිත පච්චාජාත ප්‍රත්‍ය ප්‍රත්‍යයෙන් පිහිට වෙන හිතක් නෙවෙයි. පච්චාජාත ප්‍රත්‍යයෙන් පිහිට වෙන්න ඔය ප්‍රතිසන්දිසිතට බෑ. බැරි ප්‍රතිසන්දිසිතට කලින් හටගත්ත ඇතිවෙච්ච රූප જાතියක් ඒ වෙනකොට නැති හින්දා. අංකසිද්ධියකින් ප්‍රතිසන්දිසිත පහළ වෙන්න කලින් රූප පහළ වෙලා තිබුණා නම් ඒම තිබුණා නම් විතරක් වේවි. එහෙම නැත්නම් නෑ. ඒ කවදාකවත් ප්‍රතිසන්දිසිත කලින් රූප පහළ වෙන්නේ නෑ. මේ සත්‍යයක් හැටියට. අනිත් බාහිර ගස්කොලන් ඊට පස්සේ ඔය සත්ව ශරීරය හැදෙනවා. මේ සත්‍යයක් හැටියට එන එකයි කියන්නේ. ප්‍රතිසන්දි සිත කවදාකවත්ම පච්චාජාත ප්‍රති මොහොකටවත් පත් වෙන්නේ නැහැ රූපයකට. ප්‍රතිසන්දි සිත ඉවර වෙච්ච ගමන් ඇති වෙන්නේ මොකද්ද භවංග සිතක් හැබැයි භවංග සිත එනකොට භවංග සිතක් පහළ වෙනකොට භවංග සිතේ තිබෙනවානේ භවංග සිතයි ඒකේ චෛතසික ටිකයි ඒ ටික නාම ධර්මයක්නේ ඒ වෙනකොට හොඳට මතක තියාගන්න මතක නේද කිව්වා භවංග සිත එනකොට රූප කායවල දෙකක් තිබුණයි කියලා ඒ තමයි ප්‍රතිසන්දියත් එක්ක හැදිච්ච කර්මජ රූප ටික තියෙනවා ඒකම ඩිංගකින් පස්සේ හැදිවෙච්ච ඇතිවෙච්ච ඍතුජ රූප ටික. ඩිජ කායක් තියෙනවා. ඒ බලංග සිත ආන්න ඒ ඩිජ කායට පච්චා ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා සපෝට් එකක් දෙනවා මේ Tamanට කලින් ඇති වෙච්ච පහළ වෙච්ච ප්‍රතිසන්දිසිතත් එක්ක පහළ වෙච්ච එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ ප්‍රතිසන්දිසිත නැති වුණා තමයි ඒ වුණත් ඒක හිටපු ඒක පහළ වෙච්ච මේ රූපයක් රූප පොඩ්ඩක් නේ තියෙන්නේ කියන්න වගේ භවංගසිත අර කලින් පහළ වෙච්ච කර්මසිත රූපයන්ට ඊළඟට ඍතුජු රූපයන්ට උපකාරක ශක්තියක් ඇති කරනවා මේකේ තිබෙනවා ඒ රූප වර්ගයෝ ඇවිල්ලා අව්‍යාකෘතයි. අව්‍යාකෘතයි. භවංග සිතත් අව්‍යාකෘතයි. භවංග සිත විපාක හිතක්නේ. ඒක නිසා කියනවා අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘතයකට පච්චාජාත පච්චේ පච්චු පසු පහළ වෙච්ච අව්‍යාකෘතය පසු ඉස්සලා පහළ වෙච්ච අව්‍යාකෘතයකට උපකාර වෙනවා පත්‍ය වෙනවා කියලා. ඔන්න එකක්. ඊළඟට තව තියෙනවා. තව තියෙනවා මේ අපි හිතමු පංචද්වාර ආවර්ජන සිත ක්‍රියා සිතක්. හැබැයි ඒ වෙනකොට අර තිබිච්ච වෙනත් රූප වලට උපකාර වීමේ හැකියාව තියෙනවා. ඒක ක්‍රියාව්‍යාපකයක්. ඊළඟට සම්පටිච්ඡන සිත තිබෙනවා ඒකත් ක්‍රියා ව්‍යාකෘතියේ ඒක විපාක ව්‍යාකෘතියක් සම්තිර්ණ සිත විපාක ව්‍යාකෘතියක් ඒ වෙනකොට කලින් පහළ වෙච්ච රූප ටිකට උදව් වීමක් කරගෙන යන වොත්තපන සිත ක්‍රියා අව්‍යාකෘතියක් ඒකත් ඉස්සල්ලා පහළ වෙච්ච රූපවලට අව්‍යාකෘතයන්ට උදව් වෙන උපකාර වෙනවා ඔය විදිහට ඔය ක්‍රියා සහ විපාක අව්‍යාකෘත ධර්මියෝ අනිත් එක අදාළම්මන සිත් තියෙනවා ජවන්නවට පස්සේ ඒ අවස්ථාවේදීත් කලින් පහළ වෙච්ච රූපවලට ඒ සිතුත් ඓතික ධර්මියොත් පච්චාජාතපත්යෙන් පත් වෙනවා. ওই විදිහට කුස්මේ අව්‍යාකෘත ධර්මයන් ක්‍රියා සහ විපාක සිත් සහ වගේ චෛසිකය අර රූප ධර්මයන්ට බලපානවා ගැම්මක් දෙනවා ඒ වගේම හරියට අර ඒක කියන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච ගහකට පසුව පහළ වෙන පොහොර පොහොර තෙල් වතුර ඍතුව ආදී දේවල් නිකන් වැටලා ඒක ඉස්සරහට ගෙනියන්න උපකාර වෙනවා වගේ. අපි මේ කතාව තවත් විදිහකට තේරුම් ගන්න එක හොඳයි. අපේ ජීවිතේ අපි කියනවා ලෙඩක් දුකක් හැදුනම ලෙඩක් දුකක් හැදුනම හිත හොඳට තියාගන්න හිත වට ගන්න එපා. මිනිස්සෙකුගේ හිත වැටුනාම මේ රූපකය අල්ලාගෙන යන ප්‍රමාණය අඩු වෙනවා. හිත හරියට බලපාන මේ ඇඟට. සමහර වෙලාවට කෙනෙකුට අපි හිතමු ඔය කැන්සර් එකක් හැදෙනවා. එහෙම නැත්නම් පිළිකාවක්. හැදුනම යාට ඒ පිළිකාවක් තියෙනවාය කියලා දැනගත්ත ගමන් එයාගේ හිත වැටෙනවා. එතකොට වැටුණාන් පස්සේ ආ සමහරට ඒකම හිතලා ලෙඩේ වැඩි කරගෙන අවුරුදු කීපයක් ජීවත් වෙන්න තිබිච්ච එක හිතේ බලයම නැති කරගන්න. ඒක නිසා කියන්නේ නැතුව ඉන්නවා. කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් ඔය ඉන්නවා. දැන් ලෙඩේ ගැන නොසලකා තමන්ගේ හිත හොඳට තබා ගත්තා නම් තමන්ගේ හිත හොඳට හයිය ගහගත්තා නම් හිත හොඳට හදාගත්තා නම් ඒ හිතට පුළුවන් හොඳ හිතට පුළුවන් අර කලින් පහළ වෙච්ච ඒ රූප ටික යහපත්ව තියාගෙන ගැම්මට අල්ලාගෙන මේ ජීවිතේ පවත්තන්න. මේ රූප අල්ලාගෙන යන විදියක් මේ කියන්නේ. ඒ වගේම හිත නරක් වුණයින් පස්සේ ඒ හේතු නිසාම මේ රූපකය වැහැරිලා කඩාවැටලා යනවා. ඊටත් වඩා සියුම් තැනක් අර කිව්වේ. දැන් මේ අපේ හිතේ අකුසල ධර්ම නිසා රූපයන්ට බලපාන විදිය, කුසල ධර්මයෝ රූපයන්ට බලපාන විදිය, අව්‍යාකෘත විපාක ක්‍රියාශිෂ්ඨාචෛතක ඔය රූපයන්ට බලපාන විදිය තමයි ඔය කිව්වේ. දැන් වීකවාර තුනයි තියෙන්නේ ඒ තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චයෝ අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස පච්චාජාත පච්චේන පච්චේ. මෙන්න මේක තමයි අද මේ පින්වතුන්ට මම මේ කාලයේදී කියලා දෙන්න හිතාගත්තේ. ඒක නිසා පච්චාජාත පච්චේ ශක්තිය තියෙන නාම ධර්මයන්ට විතරයි රූප ධර්මයන්ට නෑ. ඒ වගේම රූප ධර්මියෝ ඇවිල්ලා ඒ මේ පසුව පහළ වෙන පසුව පසුව පහළ වෙන නාම ධර්මයන්ගේ නිකන් ශක්තිය ලබා ගන්න පිහිටක් ලබා ගැනීමෙන් ක්‍රියාත්මක වෙන පත්‍යුප්පන්න ධර්මයෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඥානය අතිශය සියුම් සූක්ෂම වහන්සේ බලලා තියෙන ඒ ධර්ම බැලිල්ල හොයාගෙන තියෙන හොයාගැනිල්ල මහා ආශ්චර්යයි. ඒ වගේම මේවා මෙහෙම තියනවාද කියලා හිතන්න කියන්න බැරි. සියුම් කොටසක්. බොහෝම සියුම් ධර්ම කොටසක්. දැන් අපි මේ කාලේ ඔය මිනිස්සු ගොඩාක් මේ අර කතා කරනවා බ්ලැක් හෝල් එකක් ගැන. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකක් හොයාගත්තයි බොහෝම ඈත විශ්වයේ කොහේදෝ තැනක මේ කැරකි කැරකි යනවයි කියලා එහෙම මේ මේ හොයාගෙන තාම ඉතින් හරියාකාර පොඩි පොඩි විස්තර කිව්වට හරියාකාරව ප්‍රකාශ කරේ නෑ කියලා කියනවා. නමුත් නමුත් ඒවා ඉතින් ඔය අර ටෙලස්කෝපයකින් දැකලා දැනගෙන තියෙනවා. ඉතින් මේ විශ්වයේ තැන් තැන් වල තිබෙන සිදුවෙන ක්‍රියාකාරී යන්යන් ධර්ම. දැන් මේක දිහා දැන් මේ අපිමුත් එක එක්කෙනා අහනවා මනම් ඔය මේ මම ඔය බ්ලැක් හෝල් එක දැක්කෙත් නෑ ඊළඟට මම එහෙම කිව්වෙත් නෑ හැබැයි මිනිස්සුත් ඔය වීඩියෝ බලලා නිවුස් බලලා ඉතින් හරියට අහනවා මෙහෙම මෙහෙම එකක් තියෙනවායි කියලා. ඉතින් ඒකේ හින්දාම මමත් ඔය වීඩියෝ කීපයක් බැලුවා. ඒක දිහා බැලුවාන් පස්සේ මට හිතිච්ච දේ මේ ලෝක ධාතුවට එහා පැත්තේ මේ සක්වලින් එහා එතකොට මේ සක්වලින් එහා පැත්තේ ඈත තරුගොන්නක ආකාශ ධාතුවේ පිහිටලා තිබෙන ලොකු වස්තු පොඩි වස්තු දිලිසෙන අඳුරු මේ වස්තුන් අතර මේ වස්තුන් අතර ක්‍රියාත්මක වන ධර්ම ස්වභාවයන් අතර මේගොල්ලෝ මේ ටෙලිස්කෝප් එකකින් දුර බලන කණ්ණාඩියකින් වක්ෂයකින් ටෙලස්කෝප් එකකින් දැන් මේක බලලා තියෙනවා. දැන් මේක හරි ආශ්චර්ය ධර්මයක්. අමුතු ධර්මයක්. අමුතු දෙයක්. ඕක බලන්නත් කලින් මේක මේ ඊයේ පෙරේදා දැනගත්තා නම් දැකගත්තා නම් ඕක දැනගන්න දැකගන්න කලින් ඕක තිබිලා තියෙනවා. අවුරුදු ගණක් හරි කොච්චර කෝටි ගණක් හරි ඕක තිබිලා තියෙනවා. හැබැයි බ්ලැක් හෝල් එකට ඒක ගැන හිතෙන්නේ නැහැ මම බ්ලැක් හෝල් එකක් කියලා. ඒක කොච්චර කල් කොහොමද පහළ වුණේ කියලා තේරෙන්නේ නැහැ. කොයි පැත්තට යනවද කියලා තේරෙන්නේ නැහැ. කවද්ද නැති වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. එහෙම ඒ බ්ලැක් හෝල් එකට එහෙම මේ දැනීමක් වැටහීමක් හැඟීමක් හිතීමක් තමාතුර දැනීමක් මොකක්වත් නැහැ. දැන් එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන විදියක් ශක්තියක් කරකෙන එකක් පාටක් ඕකේ ඕකත් තමයි දැන් මේ මහ පොළොව තලයේ ඉඳගෙන දැන් ওই කණ්ණාඩියකින් දුරක්ෂයකින් බලලා තියෙන්නේ. දැන් මේකේ ඉන්න මේ අයට බ්ලැක් හෝල් එක දැන් දේවාලයක් වගේ ඉවලා ඉවරයි. දැන් ඒක 아무තු වස්තුවක්, 아무තු දෙයක්, මහා පුදුමාකාර දෙයක්. ඊළඟට විශ්වයේ පුදුම දෙයක්. දැන් ඒක දැන් ලොකුම ප්‍රධාන මාතෘකාවක් වෙලා. හැබැයි බ්ලැක් හෝල් එක ඔහේ කැරකි කැරකි කැරකි කැරකි ඒ වගේට ඒකේ තියෙන මොකක් හරි අභ්‍යන්තරික ක්‍රියා ස්වરૂපයක් ඇති ඒක ක්‍රියාත්මක වෙවයි තියෙනවා. ඒකට චින්තන හැකියාව නැහැ. නමුත් ඒ ඔච්චර දුරින් තිබෙන්නා වූ ඔච්චර දුරින් තිබෙන දුරින් ක්‍රියාත්මක වෙන අමුතු විදිහට ක්‍රියාත්මක වෙන චින්තන ශක්තියකුත් නැති බ්ලැක් හෝල් එකක් හොයාගත්ත. ඒකක් දකින්න පුළුවන් කණ්ණාඩියක් හදාගත්ත. ඒකක් දකින බලාගන්න පුළුවන් හොඳ වස්තුවක් උපකරණයක් ටූල් එකක් හොයාගත්ත. ඊළඟට ඒවා පරීක්ෂණය කරන්න පුළුවන් හොයන්න පුළුවන් ගතිය තිබෙන මේ මිනිස් හිත බ්ලැක් හෝල් එකට වඩා කොච්චර වටිනවද මේ මිනිස් හිත මේ චින්තන ශක්තිය මේ මිනිස් හිතේ තිබෙන ආනුභාවය මේ මිනිස් හිතේ තිබෙන විසිතුරුකම මේකේ දැනීමේ ශක්තිය මේකේ බැලීමේ ශක්තිය මේකේ හෙවීමේ ශක්තිය හොයාගන්න දේවල් වල හොයාගන්න දේවල් වලට අනුකූලව හිතන්න පුළුවන් මේක කොච්චර වටිනා දෙයක්. ඉතින් මිනිස්සු මේ වටපිටාවේ තිබෙන ඔය එක එක හෝල් හොයාගන්නවා ඒ වුණාට ඒවත් දකින්න බලන මේ ප්‍රධාන වස්තුව ධර්මය හිත කියන එක හොයන්ට බලන්ට ගවේෂණය කරන්නට ඒකේ වේගය තීරණය කරන්නට කවුරුවත් ඔච්චර මහන්සි වෙන්නේ නැහැ. ටිකක් ඉතින් නැත්තේත් නෑ. නමුත් අර තරම් වේදම් කරලා බලන්න යන්නේ. හැබැයි ඉතින් ඔය සයිකියාට්‍රිස්ලා ඊට පස්සේ සයිකොලොජිස්ලා ඉතින් ওই මනෝ විද්‍යාඥවරු ඒගොල්ලෝ නම් ඉතින් යම්කිසි පරීක්ෂණ කරනවා. හැබැයි අර තරම් වියදමකුත් ඒවට කරනවාද කියලා සැකයි. දැන් මේ අපේ හිත ඒ තරම් අමාරු දුෂ්කර ළඟ තිබෙන ඔච්චර දුර යන්න ඕනේ මේ ළඟ තිබෙන හිත දකින්ට බලන්ට මේ හිත පෙළඹෙන්නේ අන්න ඒ වගේ මහා ගැඹුරු ධර්මයක් ඒ වගේම ළඟ තිබෙන දෙයක් බලාගන්න බැරි දෙයක් ඇත්ත වශයෙන්ම අර බැලුවෙන් පස්සේ නියම බ්ලැක් හෝල් එක තියෙන මේ මේ ඊට පස්සේ මේ අපේ අපේ ජීවිතය ඇස්සේ තමයි නියමම බ්ලැක් හෝල් එක තියෙන්නේ. ඒක තමයි ඔය බ්ලැක් හෝල් එක ඇවිල්ලා මේ ඕක එක්තරා කාලයක් තිබුණා නැති වෙලා යනවා. කවදාකවත් කිසිම දෙයක් සදාකාලික නැහැ නැති වෙලා යනවා. ඉතින් මේක සංසාරයේ සංසාරයේ මේ හිත කල්ප කෝටි ගණක් ඇවිල්ලා තිබෙනවා. බ්ලැක් හෝල් එකට වඩා වයසයි මේ චිත්ත පරම්පරාව. මේක තමයි වැඩ කැලටික තියෙන්නේ. ඒක නිසා ලෞතර බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය මෙන්න මේ හිත ඇතුළේ තිබෙනවා. ඒ සිතේ තිබෙන්නා වූ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳව එකට එකක් කොහොමද බලපාන්නේ කියන දේවල් විස්තර කරන තැන පච්චා ජාතපත්තියේ වශයෙන් කියපු කතාව තමයි මම මේ අවස්ථාවේදී මේ පින්වතුන්ට මතක් කරේ. මේ ධර්මය තථාගතයන් වහන්සේගේ හිතින් දැකලා ඒ කොට්ටාසේ මාතෘකාව වශයෙන් සරියුත් හාමුදුරන්ට දේශනා කරලා උන්වහන්සේ අපිට ප්‍රමාණවත් හැටියට විග්‍රහ විස්තර විග්‍රහ කරලා ඉතුරු කරලා ගියා අපිටත් වාසනාව තිබුණා මේ කොහේ හෝ වේවා කරපු පිනක බලයෙන් කුසලක බලයෙන් මේ ටික මේ විදිහට අපිට මේ පැයක් ඇතුළත කාලයේ ආහන්න හිතන්ට මෙනෙහි කරන්ට ඒ අවස්ථාව තමයි අපි මේ උදාපත් කරගත්තේ ඒක නිසා කෙලෙස් නැති ආර්යයන් වහන්සේලාගේ හිත් වලින් ගවේෂණය කරලා හිතලා හොඳට මෙනෙහි කරගෙන කෙලස් මිශ්‍රණ හිතකින් නැතුව කෙලස් නැති සම්පූර්ණ අති පරිසුද්ධ ප්‍රඥාවෙන් පිරී ඉතිරී ගියා වූ සිතකින් දැකලා බලලා දේශනා කරපු ධර්මයක් තමයි අපි මේ අද අපිට පුළුවන් විදිහකට මේ සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡාව තුළින් ඇසීම තුළින් ඒ ආර්යයන් වහන්සේලා දැකූ දැකපු ධර්මයේ පැත්තට අපේ හිතත් ටික ටික ටික ටික අපි ඇදිලා යනවා. ඒක නිසා මේවා කෙලස් බරිත හිත් වලින් හොයපු ඒවා නෙවෙයි. ওই බ්ලැක් හෝල් එකක් හොයාගෙන තියෙන කිසිම කෙනෙක් කෙලස් නැසර නෙවෙයි. ඔකේ තරංගකාරීත්වය තිබෙනවා. විද්‍යාඥයෝ අතරත් පොඩි පොඩි ආරවුල් නැති වෙන්න බෑ. ඒ කවුරු ඉස්සෙල්ලා කිව්වේ කවුද පස්සේ කිව්වේ ඔහොම ටීම් වර්ක් එකක් තමයි. නමුත් කෙලෙස් නැති කරපු අය නෙවෙයි. මේ කෙලෙස් නැති කරපු අය කොහේදෝ තිබෙන්නා වූ මොකක් හරි හොයාගත්තා. තථාගතයන් වහන්සේ කෙලෙස් නැති කරපු ශාන්ත වූ පිරිසුදු බබලෙන්නා වූ මහා වටිනා හිතකින් ඥානයකින් මේ ධර්මය දේශ අවබෝධ කරගත්ත දේශනා කරා. ඒක නිසා ආර්ය ගවේෂණයයි බාහිර ලෝකයේ ගවේෂණයයි දෙකක් දෙකක් දෙපැත්තට යන්නේ. ඒක නිසා අද අපි මේ ආර්යයන් වහන්සේලාගේ හිතින් ඒ ගවේෂණය කරපු ධර්මයක් මෙනෙහි කරා හිතුවා. ඒ තුලින් අපිට මහා විශාල කුසල ශක්තියක්, ධර්ම ශක්තියක් වත්පත් වුණා කියලා අපිට හිතින් හිතන සතුට වෙන්න පුළුවන්. මේ බණ ඇසීමේ කුසල බලයෙන් මේ කාරණේ හිතීමේ කුසල බලයෙන් මේ කාරණේ මෙනෙහි කිරීමේ කුසල බලයෙන් හැම දිනාටම තව තව මේ වාගේ ගැඹීර ධර්මකාණ්ඩ ධර්ම කොටාස ධර්ම පරිච්ඡේද මතු කර කර මතු කර කර අහලා හිතලා මෙනෙහි කරලා ඒ ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත්ත ධර්මවල පරම ශාන්ත වූ පරම නිවීම වූ පරම සූක්ෂම වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනින් සැනසී යන්ත සෑම දිනාට මේ කාරණේ මේ බණ ඇසීම හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීනාස ප්‍රමාණපින් ස්වාමීනාස වහන්සේට කාල වේලාව තව තියෙනවද අපිට ප්‍රශ්නයකට දෙකට යොමු වෙන ස්වාමීනාස? පොඩි කාලයක් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් මම කල්යාණ මිත්‍රෙන්ගෙන් ඉල්ලා හිටනවා තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ කෙටියෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මම හිතන්නේ තේරුම් ගන්න හුඟක්ම අපහසු මාසිකාවක් හැටියටයි මට නම් පෞද්ගලිකව මේක තේරුනේ කොහොමද මේ සිත් සහ චෛතසික කියන ඒවා පෙර ඉපදිලා තියෙන නැත්නම් පෙර තියෙන රූප ධර්ම වලට සහ යෝගේ නැත්නම් ප්‍රත්‍ය වෙන්නේ කියන එක තේරුම් ගැනීමට තරමක අපහසුතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම හිතනවා අනිත් අපේ කල්යන මිත්‍රන්ගේ ප්‍රශ්නත් එක්කම ඒකට පිළිතුරක් දෙන්න ස්වාමීන් වහන්සේ මාගේ කල්යන මිත්‍රන්ගෙන් තිල්ලා සිටනවා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඒකවත් කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ යන්ත මහත්මයා මේ මතක කරපු කාරණාවත් සමග සම්බන්ධයි මේ පෙර ඇති වුණාට ස්වාමීන් වහන්සේ පෙර ඇති වෙලා නැති වූ ධර්මයකට නෙමෙයි මේ උපකාරය සිද්ධ වෙන්නේ පෙර ඇති වුණාට ඒ ඒ සිත සමග පවතින අව්‍යාකෘත රූප ධර්මයකට නේද ස්වාමීන් වහන්සේ කියලා ඒ විදිහට මට තේරෙන්නේ මොකද ඒ රූපයක ආයු කාලය ටිකක් වැඩි නිසා ඒ සිතත් සමග පවතින අව්‍යාකෘත රූපයකට කියලා තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ ඒ ඒ පෙර ඇසුවාට ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරනවා මේ මේ රූපයෝ රූපයන්ට නාම ධර්මයෝ පහළ වෙන විදිය ඇවිල්ලා උප්පත්තියට පහළ වෙනවා නෙවෙයි. අපි පාවිච්චි කරනවා වචන දෙකක් මේ භාෂාවේ. ඒකක් තමයි එකක් ජනක ශක්තිය තියෙනවා අනිත් එක උපස්තම්භ ශක්තිය තියෙනවා කියලා. ජනක ශක්තිය තියෙනවට කියනවා මේ උප්පත්තිය ලබා දෙවනවා කියලා. ওই චිත්තජ රූප උපදවන සිත්වලට තිබෙනවා සිත්වලට තිබෙනවා ජනක ශක්තිය. සිත්වලට තිබෙනවා උපස්තම්භක ශක්තිය. උපස්තම්භක ශක්තිය කියලා කියන්නේ ඉස්සර වුණා තිබෙන්නා වූ පහළ වෙච්ච දෙයකට කැඩෙන්නේ නැති වෙන්න ඒ සම්තතිය, ඒ පේළිය, ඒ ලයින් එක ඇදගෙන යන්න තිබෙන්නා වූ දෙයට කියනවා ඒ ගතියට කියනවා මේ උපස්තම්භක ගතිය කියලා. ආන්න ඒ වගේ මේ පහළ පස්සේ පස්සේ පහළ වෙන චිත්ත චෛතසික නාම ධර්ම යංගේ හයිය ගැම්ම ලබාගෙන මේ පත්‍යාජාත පත්‍ය ශක්තිය ලබාගෙන ඒකෙන් අර රූප පෙළ ආපු ගානට නොසිබී යන එක විතරයි මේකේ තියෙන්නේ. ආන් ඒ ඒ ගතිය කියන නිසා කියනවා පත්‍යාජාත පත්‍ය ශක්තිය ලබනවා කියන්නේ. ඉස්සර තියෙන්නේ රූප පෙළ ඉස්සරහට ගෙනියන්න තිබෙන්නා වූ නිකන් හයියක් ගැම්මක් තියෙනවා. අනිත් එක මේකේ ඇත්ත වශයෙන්ම මට හිතෙනවා මේ ඔකේ සමහර කෙනෙකුට තේරුම් ගන්නට අමාරු වෙන්න පුළුවන් හේතුව මේ උපකාර වෙනවා කියන එක ඇවිල්ලා මේ ජනකය අ හේතු කරනවා සමහර හිත් වල. ඒ කියන්නේ මේක කොහොමද අනිත් එකට වෙන්නේ? ඒ ඒ විදිහට හිතනවා. දර ඉස්සර වෙලා තිබිච්ච පහළ වෙච්ච සිත් වලින් ගෙනගල ගෙනලා දීපු ඇති කරපු කර්මයෙන් පහළ වෙච්ච ඇති කරපු ඒ ටිකට මේ පස්සේ පහළ වෙච්ච හිතක් පොඩි සරල උපකාරයක් අපේ කතාවෙන් පොඩි කියලා කිව්වට ඒක මහ විශාල ධර්මයක් ඒ විදිහට උපකාර වීමක් විතරයි කියන්නේ. එච්චරයි ඔකේ තේරුම තියෙන්නේ. තේරුවන් සරණයි. සඳ සමින්නාස් මම හිතනවා ඒ අර උපසම්බනේ වෙනවා කියන වචනේ මම හිතන්නේ අපිට සෑහෙන උදව්වක් වුණා සමින්නාස් කොහොමද මේකටපත් වෙන්නේ කියලා මගේ ප්‍රශ්නෙට නම් පිළිතුරක් ලැබුණා මම හිතනවා දලුවත් මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා තේරුවන් සර්ණයි තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඒකෝදී පච්චාජාත ප්‍රත්‍ය ලැබුණේ නැත්නම් ඒ රූප ධර්මයන් පවතින්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ ඒ ප්‍රත්‍ය නැත්තම් ඔව් ඒකත් ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ හේතුව ලැබෙන්නේ නැති හින්දා මැරලා යනවා. කෙරුවාසක්. හොඳට ඉතින් මේ ධර්මයක තවත් ධර්මයකට උපකාර වීම බලන්ද මහා පැතිකඩ ගොඩාක් තිබෙනවා. ඇත්තටම මේ ඔය එක එක තැනක් ඔය ප ဋ ාණයට දීලා තියෙන නම අනන්ත ණය සමන්නාගත ප ဋ ාණය කියලා කියන්නේ. අපි මේ පොඩි ඩිංගයි කතා කරන්නේ. අනන්ත ණය සමන්නාගත කියලා කියන්නේ මේක ක්‍රියාත්මක වෙන methods තියෙනවනේ. ක්‍රම ඒ වගේම යම්කිසි ධර්ම ස්වභාවය තියෙන ක්‍රියාත්මක වෙන ඒ ක්‍රියාත්මක වෙන ධර්ම ස්වභාවය අනන්තයි නම් ඒ අනන්ත ණය ක්‍රමය අනන්ත විදි ක්‍රමය දැනගන්නටත් අනන්ත ඥාන ශක්තියකුත් තියෙන්න ඕන. ඒ අනන්තයට නොඑක් විදියට වැඩ කරන ක්‍රියාත්මක වෙන ඒ ධර්ම ක්‍රියාත්මක වීමේ ධර්ම බලපෑමේ ක්‍රියාවලියෙන් අපේ පුංචි හිත්වලට කෙලසුන්ගෙන් තැලිලා තැලිලා තැලිලා කෙලස් පැලවිලා පැලවිලා පැලවිලා කෙලසුන්ගෙන් වනාන්තර හැදිලා හැදිලා මේ තිබෙන්නා වූ කෙලස් ගහන හිත්වලට සසර දුකින් මිදී යන්ට උපකාරයක් කර ගැනීමට පිහිටක් වෙන හැටියට බුදුරජාණන් වහන්සේ මේ ටික මේ විදිහට දේශනා කළා දෙනවා. අය අනන්ත ණය විදිහේකම නෙවෙයි. එච්චර තිබුණාට ඔච්චර හරියක් කරගන්න අපිට බෑ. ඒක නිසා මේ ටිකත් අපිට ග්‍රහණය කරගන්නේ, ඇබ්සෝබ් කරගන්නේ. ඒ වගේම අපේ මනසට අතුල්ලා ගන්න, තවරගන්නේ හරිය සත්‍යමයි. මෙච්චර ලක්ෂ කෝටි ගණක් මිනිස්සු අතර මේ හතර පහ දෙනා ඒකේ ස්පීඩ් එක කියලාත් නිකන් මේ මාන්නය ඇතුව හෝ නැතුව හිතාගත්තට කමක් නැහැ. ඒරුවන් සරණයි. ඒරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ වෙනත් ප්‍රශ්න නැත්නම් වහන්සේගේ කාලය සලකලා බලලා අපිට එන අද සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. ඉතින් සවනට සිසිල් සුවනේ ස්වාමීන් වහන්සේ වහන්සේට ඉතාමත්ම උත්මේදී පුණ්‍යානුමෝදනා කරන අපිට දුර්ලභව ලැබෙන ධර්මයක් අපි මේ සාකච්ඡා කරන්න වහන්සේ අපිට මේ විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒකට අප්‍රමාණකින් එහෙමනම් ස්වාමීන් වහන්සේ මම වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි. ඉතින් අද අපි මේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා ආරම්භ කරලා පවත්වාගෙන වැඩසටහනේ තවක් පුරුක්කක් හැටියට සම්පූර්ණ කරමින් අද මේ ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කරගත්ත අපේ ජයන්ත මහත්මයා ඉදිරිපත් කළා සියලු දෙනාටම දැනුම් දීලා ඔක්කොම එක්කාසු කරගෙන මේ ධම් වැඩසටහන සදාගත් අපිටත් ඉතින් කියලා දීමේ පින සිද්ධ වෙනවා මේ පින්තුන්ට ඇසීමේ හිතීමේ පින සිද්ධ වෙනවා අපි හැම දිනාටම මහා කුසලයක් අත්පත් වෙනවා ඒ වගේම තමයි මොහතකින් හරි හරි අපි සියලු දෙනාම නිර්වාණය පැත්තට ඇදී ගියා කියලා. නිර්වාණය අවබෝධ කරගන්න පැත්තට ඒ ඒ පැත්තට අපි ටිකක් ඇදිලා ගියා කියලා සතුටු වෙනවා. ඉතින් මේ ධර්මය ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රශ්න ඇසීමෙන් ප්‍රශ්න ගැන හිතීමෙන් උපදවාගත සියලු පින් බලය සියලු කුසල් බලය ධම්ම විචය සම්බුද්ධංගේ වැඩිමේ කුසල බලය සීය නුවණ යොදා ගැනීම කුසල බලය හැම දිනාටම සැනසෙල්ලක් යහපතක් වේවා ධර්මඥානෙ පහළ වේවා ඒ වගේම පින්වත් ලලිත අලුත් මහත්මයාටත් හැම දිනාටමත් ජයන්ත මහත්මයා ඒ වගේම ප්‍රශ්න ඇසුවේ පින්වත් මහත් මහත්මිය හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය සැලසේවා ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍ර සම්පස්සිය සම්පත්තිය තව තව තරේ ලබා ගන්න. ඒ වගේම සද්ධර්මයේ ඊ타ත්ම ගැඹුරින් අහලා හිතලා මෙනෙහි කරලා හැම දිනාටම විවිසීමේ හිතක් හදාගෙන අකම්පිත හිතක් හදාගෙන ඒ වගේම තම තමන් පෞද්ගලිකව ධර්මයේ දකිමින් ඒ ධර්මයෙන් සැනසීම ලබාගෙන බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත සදාකාලික සැප ඇති නිවනින් සැනසී නිවනින් නිවියන්ත ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ බණ ඇසීමේ පින හැම දිනාටම හේතු වාසනා වේවා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු